තුන්වතුනි අප අවස්වාගෙන කතා කළ මේ නියමිත විදිහට අවසන් කරන්නට බැරි වුණා පසුගිය ආගිය කාලය තුලදී. ඒ නිසා මා කැමති අප නවත්වූ තැන් සිට ධම්මචක්ක සූත්‍රයේ එන ඉතිරි කරුණු පිළිබඳව ටිකක් කියන්න. ඒ සූත්‍රය අවසන් කරන විට සත්‍ය වාරයේදී අප කතා කරමින් සිටියේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යං කියන ඒ දුක් නිරුද්ධ කිරීම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවත්නා වූ මාර්ගය පිළිබඳ. මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාළේ අය මේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සියතිදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. යන්නේ. මේ ආර්ය ශ්‍රාමික මාර්ගයමයි ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යයේ වශයෙන් මහන්ස වදාළා. මේ මාර්ග සත්‍යය පිළිබඳව ධම්මචක්ක සූත්‍රයේ ස්ථාන දෙකක සඳහන් වෙනවා. පැවිද්දකු විසෙයින් නොසලිය යුතු අන්ත දෙක දක්වා ඒ සේවනය කළ යුතු පිළිපැදිය යුතු මාර්ගය ප්‍රතිපදාව දැක්වීම වශයෙන්ද ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ පළමු කොට වදාළා. මේ මධ්‍යම ප්‍රතිපදාවේ කියලා මධ්‍යමා ප්‍රතිපදාව. තථාගතේන අභිසම්බුද්ධා යන්නේ ඒ වදාළා. ඊළඟට චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කිරීමේදී දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය වශයෙන් ඒ ආර්ය ශ්‍රාමික මාර්ගය දේශනා කොට කතා. මුලදී වදාලේ මජ්ක්‍ධිමා පටිපදාව. දෙවනුව වදාලේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය. ඒත් අයමේ වර්ග වට්ටම්ිතෝ මග්ගෝ යනුවෙන් එතනත් වදාළා. අර කලින් කරාලේ මජ්ක්‍ධිමා පටිපදා ප්‍රථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යනුවෙන් වදාලා එයත් ඊළඟට එයතේදන් අයමේව අරියට්ඨංගිකෝ මග්ගෝ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඔය ආදි වශයෙන් ඒ කයිද්දතු විසින් අත්හල යුතු අන්ත දෙක දක්වලා යා යුතු පිළිපැදිය යුතු ප්‍රතිපදාව දැක්වීම වශයෙන් ආර්ය ශ්‍රාමික මාර්ගය ප්‍රකාශ ඊළඟට අවබෝධ කළ යුතු ප්‍රතිවේධ කළ යුතු ධර්ම සත්‍ය සතර දැක්වීම වශයෙන්ද දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සත්‍ය වශයෙන් ආර්ය ශ්‍රාමික මාර්ගයේ දේශනා කොට බලන්න. මේ එතන පිළිෙන්නේ ඒ ආර්ය ශ්‍රාමික මාර්ගයේ කොයිතන වදාලා ඒ පිළිබඳව කළ යුතුව තිබෙන්නේ කුමක්? වැඩිමනේ භාවයේ සබ්බ කියලා දැක්වේ. වැඩිම. දැන් ආර්ය ශ්‍රාමික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් පිළිගෙන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අර අන්ත දෙකට වැටෙන්නේ නැතුව මදුන් පිළිවෙත. පිළිවෙතයි කියනකොටම තේන්නේ යායුතු මඟක්. යායුතු මඟක්. ආර්යශ්‍රාමික මාර්ගයේ වශයෙන් මේ දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය වශයෙන් වදාලේ ඒ ප්‍රතිපදා කියලා කියනවා. ප්‍රතිපදා කියන්නේ පිළිපැදීම. ඒ පිළිපැදිය යුතු මාර්ගය. මේ අංග 8ක් තිබෙනවා. එහි අංග 8ක්. ඒ වෙන වෙනම අංග දියුණු කරන්නට ඕන. పూర్ව භාග ප්‍රතිපදාව. දැන් අප මේ අවස්ථාවේදී කරන්නේ ඒ ආර්ය ස්ථානික මාර්ගයට අන්තර්ගතයි. යම් අංග සමූහයයි పూర్ව භාග ප්‍රතිපදා වශයෙන් වැඩිමහත් කරයි. මේ අවස්ථාවේදීත් ඒක කරනවා. ඒ මොකද? දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසන අනුශාසන කීපාකාරයකින් දක්වනවානේ. ඒ අනුශාසනය පිළිපැදීමක් වශයෙන් දක්වනවා. ඒ අනුශාසනයේ පිළිපදින්නටයි තිබෙන්නේ. නිකම් පාඩම් කරගෙන ඉන්නට නෙවෙයි. පාඩම් කරගෙන පමණක් ඉන්නට නෙවෙයි. යම් ශාසනය පිළිපදින්න. ඒ පිළිපදීමේ අනුශාසනයක් වශයෙන් පිළිගත් කලෙහි ඒ අනුශාසනය දක්වන්නට වන්නේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. ඒ බුද්ධ ශාසනය බුද්ධාගම ශාසනය පැවැත්වීම දියුණු කිරීම වශයෙන් කලකන විට ඒත් ඒ අනුශාසනය පිළිපැදීම තමයි. තව විදිහක් දක්වනවා පරියත්ති පටිපත්ති පටිවේද. පරියත්ති කියන්නේ පරියා පුනන්තේති පරියත්ති. උගත යුතු ඉගෙන ගත යුතු ධර්මය පරියාප්තික. ඒ ශාසනයක් දිනු කළ යුතුයි. පරියාප්ති ශාසන. ඒ නුගත් කෙනෙකුට පිළිපදින්නට බෑ. ඒ කියන්නේ ඒ පිළිපැදිය යුතු තරමට Taman දැනගෙන ඉන්න ඕන. නැත්තම් පිළිපදින්නට බෑ. දිනකක් සබා මල් පහන් පිරීම පවා හරි හැටියට කරන්නට බෑ කෙනෙකුට ඒ පිළිබඳව ඉගෙනගෙන නැත්තම් ඒ පවා පින් සිදුවන පරිදි වඩා පින් සිදුවන පරිදි නුවණ ඇති පින් සිදුවන පරිදි ශ්‍රද්ධාව වැඩෙන පරිදි කරන්නට ඒ දැනගෙන ඉන්නට. කෙසේද කළ යුත්තේ කියලා. ඒ නිසා මලස්ම සෝදනය එක මල් කරමල් සුද්ධ කරන එක ඒවා දැනගෙන කරන්නට ඕනේ. මල් උදා තිබෙනවා තැනක එතනට ගිහිල්ලා තමනුත් ඔය තරමල් ගොඩාක් තේ Tamanගේ මල රුවලා සමහර විටක සමහර වඳින හැටිත් මම දැකලා එනවා ඉතින් හිතන්නේ Taman ලොකු පිනක් කෙරුවයි කියලා එහෙම කරන්නට බෑ ඒකට සිතය යොදා ගන්න හැටි අරමුණු කරගන්නේ කවරෙක්ද කාටද මේ මල් පුදන්නේ එයාට කොයිතරම් දෙයක් හිතලා වැඩේ කරන්නේ ඒ නිසා ඒවා වුවද කරන්න හරි හැටියට කරන්න. කෙනෙක් ඉගෙනගෙන. ඒ ඉගෙනීමේ කියන එක පරියාප්තිය තමයි. පරියාප්ති ශාස්ත්‍රය කියන්නේ ඒක. පරියාප්ති ශාස්ත්‍රය ධර්මයේ ඉගෙනීම. ප්‍රතිපත්ති කියන්නේ පිළිපැදීම. ප්‍රතිපත්ති ශාස්ත්‍රය පිළිපැදීම. අනේ පිළිපැදීමේ කොටසටයි ශාසනය පිළිබඳව තව දෙහෙදයක් කිව්වා අපි සීල සමාධි ප්‍රඥා ඒ පිළිපැදීමේ කොටස ප්‍රතිපක්තිය. මොකක්ද ප්‍රතිපක්තිය? සීලයයි සමාධියයි ප්‍රඥාවයි කියන මේ තුන දියුණු කිරීම. ඒ දියුණු කිරීමයි කියන්නේ හැමදාම එක තත්වයේ සිටින එක නෙවෙයි. සමහර විටක කෙනෙක් පංචශීල සමාදන් නම් ඒ පංචශීලය හරි හැටියට රකින්නේ නැහැ. ඉතින් හරි හැටියට නොරැක Taman සමාදන්ව සිටින පංචශීලය පිළිබඳව වැඩිමක් නැහැ. දියුණු කිරීමක් නැහැ. එකම තැන. එකම තැන නම් ඒක ඒ ප්‍රතිපත්තියක් නෙවෙයි. ප්‍රතිපත්තිය කියන්නේ එන්නේ එන්න ටිකක් ඉහළට යන්න ඕනේ. එකපාරටම මේ බැරි වුණා. අනුකුබ්බ ප්‍රතිපදා වශයෙන් වුවද පිළිවෙලින් තමයි යම් යම් අකුසලයක් අඩු කරලා කරන එක නවත්තලා යන්නට කෙනෙක් කියතොත් එහෙම අනේ මට මේක පුරුදු වෙලා ඒ නිසා මට මේක නම් අත්හරින්න බෑ කියලා ඉතින් එහෙම වෙනකොට ඒ තනත්තාට ඒ සීලය පිළිබඳව දියුණුවක් නැහැ සීලය පිළිබඳව දියුණුවක් නැති තැනත්තා සමාධිය පිළිබඳ දියුණුවක් ගැන ඒ තරම්ම සිටිය යුතු නැහැ. මොකද සීලයෙන් සමාධියට උපකාරී සමාධියෙන් ප්‍රඥාව. ඒ මොහොතකටවත් හිතන්නට එපා අප කියන්නේ Tamange සීල් පිළිබඳ යම් කිසි අනුපාඩු තිබෙනවා නම් ඒ සීල් සම්පූර්ණ කරගන්නා තුරු සමාධිය ඇති කර ගැනීම සඳහා වූ භාවනාවක යෙදෙන්නට එපා කියලා නෙවෙයි. එහෙම කියන්නේ නැහැ කවදාවත්. Tamange සීල් වල අනුපාඩුවක් තිබුණත් සමාධිය වඩන්න. එහෙම වඩනකොට ඇතැම් විට Tamanටම පෙනේවි මේ සිල් බිඳ ගැනීමේ තියෙන පාඩු. ඒ නිසා තමා සිල් රකින්නටත් ඒ හේතු කොටගෙන පුරුදු වෙන්නට බැරි නෑ. ඒ නිසා සිල්වල යම් යම් අඩුපාඩු තිබුණයි කියලා සමාධිය ප්‍රඥාව කියන මේවා නොවඩා සිටින්නට ඒ කාරණයක් කරගත යුතු නෑ. ඒ සීලය බොහොම උසස් ලෙස කලකාගෙන රකින්නට ඕන. ඉතින් එහෙම රකින්න නම් යම් කෙනෙක් ඒ තැනත්තා බුද්ධානුශාසනය පිළිගත්ත ඒ අනුව පිළිපදින කෙනෙක්. එමත් නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සීලං යාව ජරා සාධු හොඳටම බැරි වෙනකොට තුරුම සීලය ඕන. බැරි වුණාට පස්සේ සීල් රකින්නයි කියන එක නෙවෙයි. යාව ජරා යාව ජරා කියන්නේ ජරාවට පත්වන තෙක්. ඒක ජරා ජීර්ණ වුණාම කිසිවක් කර කියාගත නොහෙන අය ඉන්නේ. දණ්ඩ පරායනව ඇද සමහර විටක ඇඳකට වෙලා මංච පරායනව ඉන්නේ. ඒ දක්වාම ඒ දක්වාම සිල්ලෝන කර. දැන් මම කියන්නේ තියෙන මේ ජරා සාදු කියලා එහෙම වදාලා. ජරාවට අනුසුරු වෙන්නේ මොකක්ද? ජරන්පත්ව මරණ. ඉන් ගන්නට තියෙන්නේ මරණය තෙක්ම සිල්ලෝනේ කියන්නේ. සීලය මරණයට කලින් Taman සීල් බිඳගත්තොත් සමහර විටක තමන් ඊට ඉස්සෙල්ල රැක්ක සීලෙහි ප්‍රතිඵලය ලබා නොදී මේ දිනගත් සීලෙහි ප්‍රතිඵලය ලැබෙන්නට බැරි නෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ නිසා සීල් රකින්නට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඒකයි සීලය. සීමේ උගන්වන. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනයේ පරිදි වැඩි යුතු සත්‍යයේ හැටියට දක්වන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාර්ය සත්‍ය. ඒ සත්‍යයේ සීලය දැක්වෙන කොටසක් තිබෙන. සමාධිය දැක්වෙන අංග තුනක්ද තිබෙන. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන. සීලය දක්වන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ සමාධි කාම්‍ය ශික්ෂාවට අයිති කොටස. මේ අංග තුන. අංග අතෙන් තුන. ඊළඟට ප්‍රඥාවට අයත් කොටස් දෙකක් අංග දෙකක් තියෙනවා. ප්‍රඥා කොටස. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. දැන් පිළිවෙල සීල සමාධි ප්‍රඥා කියන මේ වශයෙන් ගත්තොත් පිළිවෙල එන්නේ සීලය මුලට සමාධිය මැදට ප්‍රඥාව අගට. ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ යන පරිදි ගත්තොත් ප්‍රඥාව මුලට සමාධිය මැද ඊළඟට සීලය සමාධිය මැද නෙමෙයි සීලය මැද සමාධිය ආද සමාධිය ආද දැන් ඒ දේශනා පිළිවෙල එහෙම වුණාට මේ ප්‍රඥාව මුලට යෙදීමේ තිරෙන වටිනාකමක් ප්‍රයෝජනයක් තිබෙනවා මොකද මේ සීල සමාධි ප්‍රඥා කියන තුනින්ම ඇති කරගන්නා ධර්ම මොනවාදයි කියා කෙනෙක් ඇසුව. එයට දෙන පිළිතුර කුමක්ද? එයට දිය යුතු පිළිතුර නම් මේ තුනම උපයෝගී කරගන්නේ කුසල ධර්මයන් උපදවා ගන්න. කුසල උපදවා. තුනම දැන් බලන්න දැන් ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ පිළිපැදීම් වශයෙන් මොනවද කරන්නේ? අකුසල් දුරු කිරීම හා කුසල් උපදවීම උපදවීම. ඒකයි කරන්නේ. කුසල් උපදවීමෙන් කරන්නේ අකුසල් දුරු කිරීම. එහෙමනම් සීල සමාධි ප්‍රඥා කියන මේ තුනෙන්ම කරවියේ කුසල් ඇති කර ගැනීම නම් එයින්ම අදහස් කරන්නේ අකුසල් පිටු දැකීම අකුසල් දුරු කිරීමයි. කුසලයන්ගේ මුල කුමක්ද කියලා. ප්‍රශ්නයක් නඟලා ඒට වඩාරන පිළිතුර කුමක්ද? කෝචාදි කුසලානම් ධම්මානම් කුසල ධර්මයන්ගේ ආදිය මුල කුමක්ද? සීලංච සුවිසුද්ධං දිත්තේච උද්ධාත සීලංච සුවිසුද්ධං අති පවිත්‍ර වූ සීලයක් දැන් සුද්ධ කියන එක පිරිසිදු කියන්නේ. විසුද්ධ කියන විට වඩා පිරිසිදු. සුවිසුද්ධයි කියන විට අතිශයින්ම පිරිසිදු කියන එක නේ. ශ්‍රීලංක සුවිසුද්ධං. දික්ඨීච උජුකා. ඍජු වූ දෘෂ්ටිය. ඍජු වූ දෘෂ්ටිය කියන්නේ කුමකද? සම්‍යක් දෘෂ්ටිය. අදකුද කිසිවක් නැති සම්‍යක් දෘෂ්ටිය. දික්ඨීච කම්මයි කියලා එකක් තියෙන්නේ. dittijukamli කියන්නේ දස කුසලයන්ගෙන් එකක්. ඒ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව දැන් කෙනෙකුට සම්‍යක් දෘෂ්ටිය පවතිනවා එක එක තරාතිරම. එහෙමත් තිබෙනවා. ඒ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව අදුපාඩුත් තිබෙනවා සමහර එක. කියන්නේ බොහෝ දෙනෙකුගේ තිබෙනවා ඒ අදුපාඩු. ඒව නැති කරගන්න. එතකොටයි ඇද නැති දෘෂ්ටියක් බවට පත් වෙනවා. දැන් කෙනෙක් පින්පව් පිළිබඳව දන්නවා. එහෙත් ඒ පින්පව් කියන මේ දෙක විග්‍රහ කර ගැනීම, වෙන් කර ගැනීම ඒ දැනත්තාට අසීරු කරුණක් වෙනවා. සමහර කරුණු පිළිබඳ ඔහුගේ නොදැනීම. නොදැනීම. එහෙම නිසා ඇතම් කෙනෙක් තමා කරන ඒ ක්‍රියාව පිළිබඳව සාවද්‍ය නිර්වද්‍ය తত্ত্বය කියාපාන්නට කියනවා තමන්ගේ චේතනාව හොඳයි කියලා. චේතනාව හොඳ නම් නරක ක්‍රියාවක් කරන්න බෑ. වැරදි ක්‍රියාවක් කරන්න. යනි චේතනාවේ ස්වභාවය මොකක්ද? චේතනා කියන්නේ ඒ ඒ ක්‍රියා සාධක චිත්ත ප්‍රයෝගයේ කියන ධර්මයටයි චේතනා කියන්නේ. ඒ චේතනාව හොඳ වෙලා ක්‍රියාව නරක වෙන්නට බෑ. ඒ වගේම චේතනාව නරක වෙලා ක්‍රියාව හොඳ වෙන්නටත් බෑ. එහෙම චේතනා කියලා જાතියක් නැහැ. චේතනා කියන්නේ ඒ ඒ ක්‍රියාවන් සිදු කරන සිදු කිරීමට ප්‍රධාන වෙන මුල් වෙන ධර්මයටයි චේතනා කියන්නේ. ක්‍රියාපාදක ශක්තිය සිටේ ඇතිව. ඒ චේතනාව දැන් සතුටු මරීමේ චේතනාවයි කියන එක ඒකාන්ත අකුසලයක් නරක චේතනාවක්. ඒකෙන් කළ හැකි හොඳ වැඩක් නෑ. කාහත හරි බණ්ණායි කියන දැනීමේ චේතනාව එයින්ම නරක චේතනාවක් මිසක ඒකේ හොඳ පුද්දක් වන්නට බෑ. ඒ විදිහට චේතනාවක් පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. දැන් අන්න ඒ කරුණ දෘෂ්ටිය ඍදි කර ගැනීමට උවමනා කරන දේ. ඒකටයි ධර්මයේ දැනගන්නටත් ඕනේ කියන්නේ. පරියාප්තිය ගැන උගන්වන්නේ ඒ නිසාමයි. පරියාප්තියෙන් විනා ධම්මෝන තිත්තති කුඩාසන. සවනං විනා පරියාප්ති ප්‍රශ්නායි සවන. ධර්මයේ ඉගෙන ගන්නටම ඕන. ඒ ඉගෙන ගන්නටම ඕන කරන්නේ ඒ ධර්මයෙන් කියවෙන කරුණ සාමාන්‍යයෙන් කෙනෙකුට නිකම්ම දැනගන්නට පුළුවන් ගන්නේ නැතිද? ධර්මයේ නිතරම ක්‍යාපීයේදී කොයිතරම් මුලා වලට වැටිලා සිටිනවද සමහර කෙනෙක්. සමහර ධර්ම ධරයෙන් වැටිලා සිටිනවා. ඒ නිසා ධර්මයේ කියන එක හොඳටම ඉගෙන ගන්නට. ඒ පරියාප්ත සාස්ත්‍රය. ඉගෙන ගැනීම පමණක්ම නම් ඒකේ වටිනාකමක් නෑ. ඉගෙන ගැනීම පමණක් නෑ. ඒක බුදුහාමුදුරුවෝ අදාරනවානේ. නදීන තුන්ට මතක ඇතිනේ. ධම්මපදයේ සමහරුන්ට පාඩම් නේ. බහුම් පිචේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝ කමත්තෝ ගෝපෝව ගාවෝ ධනයන් පරේසං නභාගවා සාමාන්‍යස්ස හොත් අන්න හුදු ඉගෙනීම පමණයි දැනීම පමණයි ක්‍රියාවේට පරිවර්තනය කිරීමක් ක්‍රියාවට නැංවීමක් පිළිපැදීමක් නැහැ. ඒ තරක්කාගේ தත්වය දක්වනවා. මේ ත්‍රිපිටක ධර්මයේ අර්ථ කතා සහිතව හොඳටම කියන්නට පුළුවන්කම තිබුණා. ඒ තරක්කා මේ තක්කරෝ එතන තක්කරෝ කියන්නේ නැතන් කරෝ කියන. ඒ කරන්නේ නැහැ. කරන්න තිබෙන්නේ කය වචන සිත කියන තුන්දොරින්. එහෙම කරන්නේ නැහැ. නැතක් කරෝ හෝති. නරෝ තමස් ඒ මක්නිසාදේ ක්‍රියාත්මක නොකරන්නේ. කය වචන සිත කියන තුන්දොරින් ඒ තමා උදක් ධර්මය ක්‍රියාවට පරිවර්තනය කරන්නේ නැහැ. මං වන්නේ නැහැ. මක්නිසාද තමා සමත්ව සිටින්නේ සමත් ප්‍රමාද විහාරී පුද්ගලයෙක් ප්‍රමාද විහාරී ඒ නිසායි ඒ ක්‍රියාවට නම් වන්නේ සමත්යා කියන්නේ කාට කායේන විචරිතං චරති වාචාය විචරිතං චරති මනසා විචරිතං චරති කියලා දක්වන ඒ අය තමයි සමත්ය එහෙම පිටින්න ප්‍රමාද විහාරී පුද්ගලයෙක් කයින් වචනයෙන් සිතින් කියන සුන්දරින් නොකල යුතු නොකිය යුතු නොසිතිය යුතු දේවල්මයි පිළිවෙලින් කරන්නේ. අන්න ඒ අය ප්‍රමත් පමත් ධර්මයේ තිබෙන්නේ එහෙම ප්‍රමාද විහාරීව නොකල යුතු දේවල් කිරීමට නොකිය යුතු දේවල් කීමට නොසිතිය යුතු දේ සිටීමට නොවේ. සිටිය යුත්තේ කුමක්ද? කිය යුත්තේ කුමක්ද? කළ යුත්තේ කුමක්දයි කියලා ධර්මයේ ඉගෙනා. ඒ නිසා ඒ ධර්මයේ ඉගෙනගත්ත දැනගත්ත තැනත්තා විසින් ඒ ධර්මයේ කිසිම දෙයක් නොදැනගත්ත කෙනෙකු වගේ නොකළ යුතු දේ කරන, නොකිය යුතු දේ කියන, නොකර නොසිතිය යුතු දේ සිතන කෙනෙක් නම් ඔහුගේ දැනීමේ නැති ප්‍රයෝජනය කුමක්ද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඔහුගේ తත්වය ඔහුගේ తත්වය දක්වනවා මේ භික්ෂුන් වහන්සේ හරබෙහා ඉදිරියට පෙන්නන්නේ. ඔහුගේ తත්වය කෙසේද පෙන්වන්නේ? දක්වන්නේ ගෝපෝව ගාවෝ ගණයන් පරේසා අන්‍යයන්ට අයත් ගව සමූහයක් බලා ගන්න ගොපල්ලා තමා එදිනෙදා කරන ලද වැඩවලට ගවහිමියාගෙන් ලැබෙන බැලයට මිසක බැලය කියන්නේ කුලිය. ඒ කුලියට මිසක ගවයන්ගෙන් ලබා ගන්නා සම්පතකරන පස්බෝ රසයට හිමිකාරයේ නොවන්නේය. අන්න ඒ වගේ මේ දිවාග ලෙලවන්නට පුළුවන් තරමට ධර්මය දැන උගත්කමක් තිබුණත් ඒ ධර්මයට අනුව පිළිනොපද ප්‍රමාද විහාරීව යමෙක් කල් දෙවන්නේ නම් ඔහුගේ සත්‍යය. ඒ නිසා ඔහු මේ ධර්මයේ ඉගෙනීමෙන් ඒ ඉගෙනගත් ධර්මයට අනුව පිළිපැදීමෙන් හරියට ගොපල්ලාට නම් ලැබෙන්නේ බැලය. නමුත් ධර්මයට අනුව පිළිපැදීමෙන් ඒ පිළිගැනීම තැනැත්තාට ලැබිය යුතු වන්නේ කුමක්ද? සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන ඒ ධර්මය. ඒ සාමාන්‍ය ඵලය. ඒ ඵලයට හෙතෙම හිනිකාරයක් වන්නේ නැහැ. පිළිනොපැදීමක් නිසා. පිළිනොපැදීම නිසා. එහෙම නිදක්වන්න. ඒ නිසා පර්‍යාප්තිය වුණා. ඒ පර්‍යාප්තිය හැකිතාක් Taman ගෙනගෙන බලන්නට ඕනේ. ඊට අනුව පිළිපදින. පරියක් අටිපත්ති කියන්නේ අටිපත්ති ශාසන. ඒ කටිපත්ති ශාසනය තමා සීල සමාධි ප්‍රඥා කියන ඒ ත්‍රිවිධ ශීර්ෂයක් යටතේ දක්වන්නේ. සමහරෙකුට ඒ මේ ධර්ම පිළිබඳ ඒ තරම් සැලකිල්ලක් වැටහීමක් නොවන්නට කාරණයක් මේ ඉගෙන ගන්නට විතරයි කියා කලකින්. පිළිගන්නට දෙවේ. ඉගෙන ගන්න විතරයි. මාදන්නවා සමහර කෙනෙක් බණ ඉගෙන ගන්නේ අන්‍ය දෘෂ්ටිකයන් සමග වාද කරන්න. ඒකයි එකම પરමාර්ථය. අනිත් අය එක්ක වාද කරන්න ඉගෙන ගන්න. එහෙම නැත්නම් මේ ධර්මෙහි සමන්ත තිබෙන යහපතක් ගැන සලකලා නෙවෙයි. මේ වෙන ආත්මක වාද කරා. බුද්ධ ආගම එහෙම වාද කරන්න තියෙන ආගමකුත් නෙවෙයි. බුද්ධ ආගම කියන්නේ කවුරු මොනවා කිව්වත් ඒකට ප්‍රතිවිරුද්ධව තරහ ගිහින් කතා කරන්නටත් නෙවෙයි. ඕනනම් ඔය තරට්ටාට කියන්නට පුළුවන් වන්නට ඕන සමාජයේ පිළිවෙත නිසා ඇවිල්ලා කරලා බලන්න. ඒහි පස්සික කියන්නේ ඒකයි. එහෙම නැහැ. වාද නැහැ. වාද නැහැ. ඒ වාද කරන විට හැම විටම වාදයෙන් සත්‍යයම දැනගන්නවා කියනවා. එහෙම කියන්නේ නැහැ. වාද කරන්නට පුළුවන් ඒ වාද කරන තැනත්තාගේ තිබෙන වාදයේ දක්ෂ බව හේතු කොටගෙන සමහර විටක තමන් දරන අසත්‍යයම ජය ගන්නන්නට පුළුවන් වාදී විවාද කරන්නේ. ධර්මයේ තියෙන ඉගෙන ගන්නට පිළිපදින. ඉතින් වාද කරනවා නම් කරන්නට තියෙන්නේ Tamanට Taman එක. ඒ බලන්න කොහොමද කියලා. මේකේ ඒකටයි කියන්නේ උපපරික්ෂණය කියලා. නැවත නැවත මේ කාරණේ පිළිබඳ සිතලා බලනවා. බලන්න. බණ උවද හුදු අහලා නැවතීම ප්‍රමාණවත් නැහැ. කාබේ ඒ බණ අහනවා අසපු බණ ඊළඟට Taman සලකලා බලන්නට. ඒක එකදීන එක ක්‍රමයක් නේ. දැන් අපි මොකක් හරි පොතක් පාඩම් කෙරුවා. පොත කවුරු හරි කියලා දුන්නා පාඩම් කෙරුවා. එච්චරයි. එපමණද නෑ. ඒ ගැන නැවත නැවත සලකලා බලන්නට ඕනේ. මොකක්ද කියලා. එතකොට Tamanට ඒ දැනුම තහවුරු වෙනවා. ඒකයි උපපරික්ෂණය කියන්නේ. කප්පුවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අපි කාගේ මේ විනදුන් කවුරුවත් නොකමැති නෑනේ මේ ධර්මයේ චිරකාලයක් ලෝකෙහි පවතිනවා හැම දිනාගේම කැනැත්ත කවුරු කැමතිවන්නේ අපගේ උත්සාහය විය යුත්තේ හැකි තාක්කල් මේ ධර්මය ලෝකයට වැඩ සිදු කරමින් පැවතියි ඒක අපි කාගේ බලාපොරොත්තු එහෙම බලාපොරොත්තුවක් කෙනෙකුගේ ඇත්තේ නම් ඒ බලාපොරොත්තු ඇති තැනත්තා ධර්මයේ චිරකාලයක් ලැබෙහි පවත්වන්නට හේතු භූත වන කරුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කරුණ වල සිහි ගන්නට මොනවද ඒ කරුණ? උන්වහන්සේ වදාරනවා ඉබදි පංචමේ භික්කවේ සමන්නාගත සබ්බන්නස්ස තිතියා අසම්මෝසාය අනන්තර ධානාය සංගත්තම්. මහණෙනි කරුණ පහකින් ඒ තමන් වහන්සේගේ පිරිස කියන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිරිස යුක්ත වන කල්හි සද්ධම්මස්ස තිතියා අසම්මෝසාය සද්ධර්මය චිර කාලයක් ලෝකෙහි පැවැත්මට අතුරුදහන් නොවීමට හේතු භූත වෙනවා කතමේ පංච. කවර කරුණු පහක්ද යත්. ඉම භික්කවේ සක්කච්ඡං ධම්මං සුනම්ති. පළමු කොට දක්වන්නේ කාරණා. මහණෙනි මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිස්ද බණහන් ඒ අය සක්කච්ඡං ධම්මං සුනන්ති. සකසා ධර්මය ශ්‍රවණය කරා ඒ කියන්නේ හොඳටම බණ අහන හොඳට බණ අහන. හරි විදිහට බණ. දැන් බණ වැරදි විදිහටත් අහනවා. ඔහු අහන. ඒ අහන්නේ හිත රවුම්ගස්සලා එන්නේ. එතකොට බණ අහනවා නෙවෙයි. හිත තමන් කාටවත් පේන්නේ නැහැ නේ තම අනිත්‍යයට පේන්නේ නැහැ නේ කියන අයට පේන්නේත් නැහැ. හිත එහෙම යවනවා මේ අහන අතරේ. ඒ සකසාන්නේ. සකසා බනාසනයි කියන්නේ කියන දෙයටම යොමු කරගත්ත සිත් ඇතිව, කන් ඇතිව, එයින් සිත ලේෂ මාත්‍රයක්වත් වෙන වෙන අතකට නොයවා බණ ඇසීමටයි කියන්නේ සක්කච්ඡං ධම්මංසු. සබ්බ චේතසෝ සමන්නා හරිත්වා කියන මේ වචන එනවා බණ. එහෙම පිටින්ම මුළු හිතම මේටම යොමු කරගෙන බනවා. ඒ සක්කච්ඡම් ධම්මං සුනං. සක්කච්ඡම් ධම්මං පරියාපුනං. ඒ බණ අහන එක පමණක් නෙවෙයි ඊළඟට දක්වන්නේ උන්වහන්සේ සක්කච්ඡම් ධම්මං පරියාපුනං. පරියාපුනන්ති කියන්නේ ධර්මය ඉගෙන ගැනීමයි කියන්නේ. පරියප්ති කියන්නේ ඒ නිසානේ පරියාපුනන්ති इति පරියප්ති ඉගෙනගත යුතු ධර්මයටයි පරියක්තිය. සත්‍යයෙන් ධර්මං පරියාපන. ඒ නිසානේ ඒ ඒ ඒ තැන් වලට ගිහින් දැන් මේ අපේ ලංකාවේම එවක සිටි උන්වහන්සේලාට ගමන් බිමන් පහසුකම් තිබුණේ නැහැ. යොදුන් ගණන් ඈත සිටින ආචාර්යවරුන් වෙතට පැමිණ ධර්ම ඉගෙන ගත්තා. පරියාපන. ඒ සකසා හොඳ හැටි හරි හැටියට ඉගෙන ගන්න. එහෙමද මෙහෙමද කියලා වේල්හක ජාත කියන විදිහට නෙවෙයි. දැන් සමහරෙකුගේ සමහරක් පිළිබඳව තිබෙන ඒ දැනීම Tamandම නෑ ස්ථිර. මේක හරියද මේක වැරදිද? මේ විදිහද අර විදිහද? එහෙම නෑ. එහෙම නැතිව හරියට හරියට ඉගෙන ගන්න. සත්‍යං ධම්මං පරියාපන සකතං ධම්මං ධාරෙන්ති තමක් ආයෙත් අහුවම ඒකේ විස්තර විභාග කෙසේ වෙතත් ඒක සංක්ෂේපයක් වශයෙන් ගත්තොත් තමන්ගේ සිතෙහි ඒ කරුණු රඳවා ගන්නට පුළුවන්. එහෙම ආයෙත්. ඒ පිළිබඳ උත්සාහයක් තිබෙන්නට ඕන. තමන් වුමනාවක් තිබෙනවා නම් බොහෝ විට දැන් ඔය පාඩම් කරන විදිහත් එහෙමනේ. සමහර කරුණු තිබෙනවා Tamanගේ උනන්දුව තිබෙනවා නම් Taman මේ කටපාඩමක් නොකලත් ඒ විශේෂයෙන් උත්සාහයක් ගැන කටපාඩම් නොකලට ඒක කටපාඩම් සිටිනවා. එහෙම ඒවත්. ඒ Tamanගේ උනන්දුව නිසා ඇතිවන තත්ත්වය. එහෙම සත්‍යයන් ධර්මං ධාරේ. ධර්මයේ දරන්නේ. දැන් එහෙම ධර්මයේ නොදැරුවොත් මොකද වෙන්නේ? යන යන තැන හැමතිස්සෙම පොත අරන් යන්න බෑ. මේ යම් ශිකාරණයක් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට ඕන වුණාම ළඟ ඇවිල්ලා නම් ළඟ තිබෙන දෙයක් නම් ඉතින් පොත බලන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්නටත් ඕනනේ. ඒකට Taman ඒ ධර්මය ධර්ම කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම Taman සත්‍යයේ උපකාරයි ධර්මයේ බැරිම ඒ අවස්ථාවට වමනා කරන ධර්මය මතු කර ගන්නට Tamanට පුළුවන්කමක් ලැබෙනවා. ධර්මය කොයි වේලාවට දෝන කරාද? මේ දින තුන අහලා තිබෙනව නේද? මේ කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියන මේවා පිළිබඳව කාලේන ධම්ම ශ්‍රවණං කියන එකට එක කරුණක් හැටියට දක්වනවා. Tamanගේ සිතේ ඒ ධර් සිතේ ඇතිවන යම් යම් අකුසල ධර්ම දුරලීමට ධර්මය ඇසීම කළ යුතුයි කියලා. එහෙම අවස්ථාවක් වූ කල්හි සුදුසු කෙනෙකු ළඟට ගිහින් ඊට ප්‍රතිවිරුද්ධ කරුණු අහලා තමාගේ සිතෙහි ඇතිව තිබෙන ඒ අකුසල ධර්ම දුරු කර ගන්නට පුළුවන්. අන්න එහෙම කාලය, ඒ කියන්නේ මේ විදිහ අකුසල ධර්ම තමන්ගේ සිත පාරවන එහෙම අවස්ථාද බණ ඇසීමට කාලයක් හැටියට දක්වනවනේ. ඒ වගේ තමන්ටම තමන් වෙනම බණ අහන්නට නොගියත් තමන්ට ඇතිව තිබෙන මේ ඇබැද්දියට පිළිතුරු තමන්ටම සොයා ගන්නට පුළුවන් තමා දැනගෙන තිබෙන ධර්මයේ ධර්මයේ ඒව මතු කර ගන්නට. අරගෙන සිත්ය ඇතිව තිබෙන නරක తත්වය දුරු කර ගන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සිතේ අනපේක්ෂිතව යම් කිසි අකුසල ධර්මයක් වැද්දගත් කල්හි ඒ කිසි දකින්නට දුරු කරන්නේ ධර්මයේ තීත සෝතය කියන්නේ ඒ Taman දැනගත්ත ධර්මයක් තේරෙන්න මෙනෙහි කරත හැකි සිහි කරත. කරලා මේක කලවා හරින්නට පුළුවන්. සත්‍යච්ඡන් ධම්මං ධාරේති සිත් දරන්න බැරි. අනිත් එක සත්‍යච්ඡන් ධම්මං සත්‍යච්ඡන් ධතානං ධම්මානං අත්තං උපපරික්ඛන්ති තමා සිත්ී ධාරණය කරගත්ත ඒ ධර්මයේ අත්තං කිය අර්ථය උපපරික්ඛන්ති එළඹ බලයි කියන එක උපපරික්ඛන්ති කියන්නේ නැවත සිහි කරලා පරීක්ෂා කරලා නුවණ මෙහෙලා ඒ අර්ථාදිය පිළිබඳව බැලීම නුවණ කරනවා ඒක ඥාණයෙන් කරන ක්‍රියාවක් උපපරික්ඛන්ති ඊළඟට දක්වන්නේ සත්‍යච්ඡානි අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය එතකොට මේ ධර්මකාරණේ ධර්මයේ දැනගෙන ඒ පද ව්‍යංජන ආදී වශයෙන් එන ධර්මයේ දැනගෙන ඒයින් කියවෙන අර්ථය දැනගෙන අත්තමඤ්ඤාය ධම්මඤ්ඤාය ධම්මාන ධම්මං පටිපදියන්ති ධර්මාන ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙක් පිළිපදිත ඉනේකෝ භික්ඛවේ පංච ධම්මා සමන්නාගත සද්ධම්මස්ස පිටියා අසම්මෝසාය අනන්තර ධානාය සංවත්තං මහණනි මේ කරුණ පහෙන් යුක්ත වූ කල්හි සද්ධර්මය අතුරුදහන් වී චිර කාලයක් ලෝකෙහි පවස්නේය. එබැවින් ධර්මයේ චිර කාලයක් ලෝකෙහි පැවැත්වීම අපේක්ෂා කරන ගිහි පැවිදි කවරෙකුවත් මේ කරුණු පහ සැලකී බණ ඇසීම බණ ඉගෙනීම, බණ සිතී දැරීම, ඇසූ බණ, ඉගෙනගත් බණ කියන මේවා නැවත නැවත පරීක්ෂා කිරීම, සිහි නුවණ යොදා සලකලා බැලීම අර්ථ ධර්ම කියන මේ දෙක දැනගෙන ඒ ඊට අනුව පිළිපැදීම. පස්වෙනි කාරණේ හැටියට දැක්වේ පිළිපැදීම. ඉතින් එතන කර්යාස්ති ශාසනයක් තිබෙනවා. පටිපත්ති ශාසනයක් තිබෙනවා. උන්වහන්සේ ප්‍රතිවේධය ගැන එතන සඳහන් කළේ නැහැ. ඒ මොකද එහෙම ප්‍රතිවේධය ගැන සඳහන් නොකළේ? ප්‍රතිවේධය කියන එක යම්කිසි කරුණු ටිකක් දක්වලා මේ මේක ඇති වෙයි ඇති වීමක් ගැන පෙන්වන්නට බෑ. විජන ප්‍රතිවේධය කවර අවස්ථාවේදීද ඇතිවන්නේ? පිළිපැදීම ඇති කල්ද? පිළිපැදීම ඒසා දියුණු තත්වයකට යේද. එවිට ප්‍රතිවේධ ලැබේ. පිළිපැදීම එහෙම දියුණු තත්වයකට නොගියොත් ඒ ප්‍රතිවේධය ලැබෙන්නේ නැහැ. ප්‍රතිවේධය කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග සතර ඵලයන් උපදවා නිවන ප්‍රත්‍යක්ෂ කිරීමනේ. ඒකෝට ප්‍රතිවේධය කියන ප්‍රතිවේධ ශාසනය පිළිබඳව 아무තු දෙයක් පෙන්වන්නට බෑ. ප්‍රතිවේද ශාසනය ඇතිවන්නේ පිළිපැදීම නිසා. ඒ පිළිපැදීම කළ යුතුයි. පිළිපැදීම ප්‍රතිවේදයට පමුණුයි. ප්‍රතිවේදයේ නොලැබුණත් පාඩුවක් මේ පිළිපැදීම නෑ පිළිපැදීමෙන් පාඩුවක් වෙන්නේ නෑ. ඒක හානියක් නෙවෙයි Tamanට. මේ ප්‍රතිවේදය පිළිපැදීම දියුණු ඒ ප්‍රතිවේදය ලබන තත්වයට දිනු කල්හි ලැබෙන එකක් මිසක ප්‍රතිවේදය පුදු ප්‍රතිපත්තිය පටන් ගන්නම ලැබෙන එකක් නෙවෙයි. නමුත් ඒ ප්‍රතිවේදයේ කරා යාමට මේ ප්‍රතිපත්තියයි කියන්නේ. සා ප්‍රතිපත්තියයි යෙදෙන්නට ඕන. ඉතින් ප්‍රතිපත්තියේ යෙදීමේ කාලය මේ ආර්ය ශ්‍රාන්ති මාර්ගයේ යෙදීමනේ කාලය ඒ කාලය පිළිබඳව සීමාවක් දක්වත හැකිද? බුදුරජාණන් වහන්සේ උදත් පිරිසෙයින් ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහිදී නම් වදාළ අත්තවුරුක. එන් වදාළ යටත් පිරිසෙයින් උන්වහන්සේ වදාළ අත් දවස. ඒ සූත්‍රයේදී උන්වහන්සේ මේ ශාසනයේ තිබෙන නෛර්යානික බව ප්‍රකාශ කරන්නට වඩාල කරුණ. එහෙම නැත්නම් කෙනෙක් කියන්නට පුළුවන් හත් අවුරුද්දකින් හත් අවුරුද්දකින් ලැබුණේ නැත්නම් එහෙනම් මේ ජීවිතයේදී ලබන්නට බැරි වෙයි කියලා. එහෙමත් කියන්නට බැරි නෑ. දැන් බර මිනිසුන් තෝරන හැටියට එහෙමත් කියන්නට බැරි නෑ. බුදුරජාණන් වහන්සේ සත්පත්තාන සූත්‍රයේ මෙහෙම දේශනා කරලා තියෙනවා. ඒ නිසා හත් අවුරුද්දක් භාවනා කරලා මාර්ගඵල ලැබුණ නැත්නම් ඒ ජීවිතේදී ලැබෙන්නේ නැtei කියලා. එහෙමත් කියන්නට බැරි නෑ. ඇයි මේ කියනන්නේ සූත්‍රයේ එහෙම වදන්. එහෙමනම් අර මහා සිව හාමුදුරන්ට රහත් වෙන්නට බෑ. උන්වහන්සේ ගෝල බාලයන් හිටියා රහත් වෙන්නු. තමන්ගේ තමන් රහත් වෙලා නෑ. රහත් වීම ඒ තරම් අමාරු වැඩක් හැටියට උන්වහන්සේට පෙනුනේ නැහැ. ඒ ගෝලයට වැඩි තමන්ගේ සිතේ එක පිළිබඳව උනන්දු කෙරෙව්වා තමන්ගේ සිතේ සංවේගය ඇති කළා ඒ නිසා අන්තිම පිරිසට උගන්වලා එදා ගරු භාණ්ඩ සියල්ලම තැන්පත් කරලා සංගීත භාණ්ඩ ඒ අන්තිම පිරිස නිකුත් වෙන විට Taman වහන්සේ නිකුත්ව ගියා ළඟ තියෙන අරණ්‍යයට ඒ අරණ්‍යයට වැඩි උන්වහන්සේ භාවනා කරා පසළොස්වකද පැමිණෙනවා දවස් දෙකකින් තුනකින් එදාට ඔක්කොම වැඩ ඉවර කරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ අරණ්‍යයට ගියේ පසළොස්වකත් ආවදියක්. රාත්‍රියේ නෑ. ඒ විදිහට අවුරුදු 30ක් ගත වෙනවා. රහත් නොවි භාවනාවෙහිම යෙදී. අවුරුදු 30කට පස්සේ මහන්සිය රහත් වෙනවා. ඉතින් මේ ධර්මයේ තා ධර්මයේ යම් කිසි කෙනෙක් එක කාරණයක් තිබෙනවා දැකලා ඒක ප්‍රමාණ කොටගෙන කෙනෙක් දක්වත කියතොත් 10යි කියලා මාර්ගඵල ලබන්නට ඊට පස්සේ ඒක නෑ. ඒ නිසා කාලය නෙවෙයි සලකාගන්න. හරියටම ජීවිතයක් වගේම තමයි ඒක. මේ ජීවිතයක් ගැන සැලකෙන විට ඒ ජීවිතයේ බලන්නට තිබෙන්නේ ඒ තනත්තා ජීවත් වූ අවුරුදු ගණන නෙවෙයි. අවුරුදු 100ක් 90ක් 80ක් ජීවත් වුණයි කියන එක නෙවෙයි කාරණා. කාලය කෙටි වුණත් ඒ ජීවිත කාලය තුලදී ඔහුගේ ජීවිතය කෙලෙසද ගත කරේ මොනවද කරේ සමාජයේ විමුක්තිය සඳහා ප්‍රධාන වශයෙන් ඒකයි සැලකිය යුතු වන්නේ එහෙම නැතුව බොහෝම කල් ජීවත් වුණයි කියලා ඇති වැඩේ නෑ. වැඩක් නෑ. ඒ බුදුරජාණන් වහන්සේ එහෙමත් දක්වනවානේ. නේ? තේරෙයි කියලා කියන්නේ නැtei කියලා හිත මේ සුදු උපමනේ. ඈ එයාට කියනවා කියන්නේ මෝබහින්නෝ විච්ඡති කිය. මෝබහින්න කියන්නේ හිස්. උනම් ජීවිතේ වාසී කියන්නේ. ජීවෝති විච්ඡති. ඒ ජීවත්ව සිටි කාලය මෙලෙස සැලකිය යුතුවා. ඒ කාලය තුලදී තමා කල අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛියනං සුරක්ෂිතං තින්න මඤ්ඤතරං යාමං පටිජග්ගේය පඬිතු අංහ ඒ අනුව සමාජ ජීවිතය කෙලෙසද ගත කෙරේ. තමන්ගේ කය වචන සිත කියන තුන්දොරින් සිදුවන වැරදි එලෙසම සිදුවෙන්නට ඉඩ හරින්න ඔහු ජීවිතය අවසන් කළා. එහෙම නැතිව ජීවිතයේ යම් කාලයකද ඔහු කය වචන සිත කියන තුන්දොරින් කරන වැරදි වලින් වැළකී ඒ තුන්දොර යහපතෙහි යෙදුවද කොයිතරම් දුරට තමන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ සාසුන් වශයෙන් පිළිගන්නා තම උන්වහන්සේගේ අනුශාසනය පරිදි ගිහි බුහුමියේ සිට කොයිතරම් දුරට ඒ කරුණ පිළිපැද්දද අන්න එහෙම කරුණ අනුවයි කෙනෙකුගේ ජීවිතයේ තිබෙන වටිනාකම හෝ ජීවත් වූ කාලය ගැන හෝ යම් කිසි ඇදවීමක් කරනවා නම් කරන්නට පිටේ. එනිසා විරක්තකවම ගත කළා නම් Tamange කාලය මොකක්ද ඒ කාලය? ඒ ජීවිතයක් Taman ලැබුවට වඩා මොළබා සිටියානම් හොඳයි කියන්නත් පුළුවන්. නේ? ඒ සමහරුන්ගේ ජීවිතේ එහෙම. ඒ මුළු ජීවිත කාලය තුළම Taman Tamanටත් අනුන්ටත් අහිත පිණිස දෙයක්ම කරමින් ජීවිතය අත්හරින. මේ ජීවිතය මොකද? අනේ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉගෙන ගැනීමටත් දැන ගැනීමටත් පිළිපැදීමටත් තියෙන බව තේරුම් ගන්න. මේ පිළිපැදීම ප්‍රතිපදා වශයෙන් දක්වන විට පිළිපැදීම එහි ඉහළ මට්ටමේ පිළිපැදීමක් තිබෙනවා. ඒක ක්ෂණිකව සිදුවන දෙයක්. ක්ෂණිකව ඒක ඒක චිත්තක්ෂණ මාත්‍රයක පිළිපැදීමක් ඒ කියන්නේ. චිත්තක්ෂණයයි එතන ඒ පිළිපැදීම වශයෙන් මේ මාර්ගය ලැබෙන්නේ. ඊට పూర్වයේදී ඊට පළමුව සතත නිරන්තරයෙන් උත්සාහයෙන් යුතුව කරන පිළිපැදීමක් තිබෙනවා. ඒ පිළිපැදීම තමයි පූර්ව භාගය කියන්නේ. පූර්ව භාග ප්‍රතිපදා කියන්නේ දැන් අප නිරතව සිටින්නේ නැත්නම් නිරතව සිටියේ යුත්තේ ඒ పూర్ව භාග ප්‍රතිපදාව. උත්තර භාග ප්‍රතිපදාව පිළිබඳව ඒ අවස්ථාවේදී විශේෂයෙන් කළ යුත්තක් නැහැ. උත්තර භාග ප්‍රතිපදාව නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව පිළිබඳව ඇත්තෙන්ම නම් කළ යුතු දෙයක් කියලා දක්වන්නට දෙයක් නැහැ. පූර්ව භාග ප්‍රතිපදාවේ ඒ දැඩිම හේතු කොටගෙන ලැබෙන දේකුයි අර සාමාන්‍ය ඵල වශයෙන් දැක්වේ ඒ ලැබෙන දේකුයි මේ උත්තර භාග ප්‍රතිපදාවට. දැන් බලන්න භාව කෙනෙක් සීලයක පිළිපදලා සමහර විටක තමන් සතුන් මැරුව හොරකම් කෙරුව එහෙම කෙනෙක් වෙන්නට බැරි නෑ. එහෙම කෙනෙකු වුණාම ශාසනය පිළිගෙන තමන්ගේ තිබුණු ඒ වැරදි ක්‍රියා සියල්ලම අත්හැරලා අත්හැරලා සීලයක පිළිතලා සීලයක් අදිෂ්ඨාන කරගෙන භාවනා යෝගීව සමත විපස්සනා කියන මේ භාවනාවන් වඩමින් ඒ විදර්ශනාව දියුණු කරගෙන ක්‍රමයෙන් දිනු කරගෙන යන විට ඔහු යෙදී සිටින්නේ කුමකද මොන ප්‍රතිපදාවෙහිද? పూర్ව භාග ප්‍රතිපදාව. ඒ పూర్ව භාග සතිපට්ඨාන භාවනාවේ කියන්නේ పూర్ව භාග ප්‍රතිපදාව. උත්තර භාගය නෙමෙයි. මම මේ පින්නතුන්ට දවසකුත් මතක් කළා. මේ සතර සතිපට්ඨාන නම් ධම් කෙනෙක් සත්වෘද්දක් වඩත්නා. එතන මේ ජීවිතයේදීම අරහත්ත්වයට පැමිණෙන්නේය. කෙලෙස් එහෙම පිටින්ම නැතිනකොට යම් ඉතිරි වෙත. පාදි ශේෂේ අනාගාමික අනාගාමී බවට පැමිණෙන්නේ. යෝහි කෝච භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානි එවං භාවයනේ. කස්ස ඈ දින්නම් කලානම් අඤ්ඤතරං කලං පාසි සංඛා දිත්තේව ධම්මී අඤ්ඤා සතිවා උපාදි තේසේ අනාගාමිතා යම් කිසිදේ මේ පතර සතිපට්ඨානය සත්කල්දක් වරන්නේ නම් එතන මේ ජීවිතෙහිදී ඵල දෙකක් අතුරෙන් එක්තරා ඵලයක් ලබන්නේ අඤ්ඤා සතිවා උපාදිතේසු ගින්නම් කලානම් අඤ්ඤතරම් කලං පාටිකං චිත්තබ්බා දිත්තේව ධම්මේ අඤ්ඤා කල දෙකක් අතරින් එක කලයක් ලබන්නේය දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතයේ දීම ඒ වැඩු ජීවිතයේ දීම අඤ්ඤා කියන්නේ රහත් බව සතිවා උපාදිතේසේ යන්නේ ක්ලේශ උපදී උපාදි කියන එකේ තියෙන ක්ලේශ උපදී කියලා එකක් ඡන්ද උපදී තව එකක් සංස්කාර උපදී තව එකක්. ක්ලේශ උපදී ඉතිරි වෙතොත් අනාදාන. අනාදාන බවට පැමිණෙනවා. ඉතින් හත් අවුරුද්දක් වඩන උත්තර භාගත ප්‍රතිපදාවක් නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාවක් නැහැ. ලෝකෝත්තර ප්‍රතිපදාවෙන් කියන එක ලැබෙන්නේ මාර්ගක්ෂණෙහි. මාර්ගක්ෂණෙහි. කෙනේ තමාට තමාත් වැඩෙන භාවනාව විදර්ශනාවෙන් පිළිෙන්නේ වෙන કોઈ භාවනාවක් කළාම විදර්ශනාවෙන් තමයි නිවන් කරා යන්නේ. නිවනට පැමිණෙන්නේ මාර්ගඵල උපදවන්නේ විදර්ශනාව. ඉතින් මේ විදර්ශනා භාවනාව වඩන තැනත්තා මාර්ගඵලාභි ගමයට කිට්ටු වෙන අවස්ථාවට පැමිණෙන විදර්ශනාවට කියනවා උත්ථානගාමී විපස්සනා කියලා. ඒ උත්ථානගාමී විපස්සනාවට සංස්කාර ධර්මයන්ගේ පිරෙන අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන මේ ලක්ෂණ තුන අතුරෙන් යම්කිසි ලක්ෂණයක් ප්‍රකටව වැටහෙනවා. ඒ ප්‍රකටව වැටහෙන ඒ අරමුණෙහි එයිදගෙන විදර්ශනා නුවණ පවත්වන වාගෙන යන විට තම సంతානෙහි අර සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්ම තවත් විදිහකින් කියනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඊට අඩුවෙන් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ සත්‍යයට දියුණු වෙලා දියුණු වෙලා මේ ලෞකික සිතෙහි අංග අටම නෙවේ ලෞකික සිතෙහි ලැබෙනවා අංග පහකින් යුතුව වැඩි වුණොත් එක අංගයකින් නමුත් ඒ අවස්ථාවේදී කෙලසුන්ගෙන් නැත අකුසලයන්ගෙන් වැළකීමක් නැති බැරි මේ විරති চৈতසික එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒ මාර්ගයට කිට්ටුව ඇතිවන්නා වූ කාමාවචර කුසල් සිත්තල. ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ මාර්ගාංග වලින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග පහ. ඒ පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් ඇතැම් අවස්ථාවලදී අර විරති চৈতසික තුන අතුරෙන් යම් කිසි එකක් ඒ අවස්ථානුකූලව ලැබෙන්නට පුළුවන්. Taman බලකින ඒ අකුසලය යමක් නම් එය වස්තු කරගෙන නැත්නම් එය ආරම්භ කරගෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ තුන අතරින් යම් කිසි එකක්. ඒ තුනේ තුනෙන් දෙකක්වත් උපදින්නේ නැහැ. ඒ පූර්ව භාග අවස්ථාවේ. නම් උත්තර භාග අවස්ථාව කියන්නේ ලෝකෝත්තර සිත ලැබෙන විට ඒ විරති চৈতසික තුනම නිර්වාණය අරමුණු කරමින් ඉතිරි මාර්ගාංගත් අනිකුත් මාර්ග චිත්ත සංප්‍රයුක්ත চৈতසිකත් සමග මාර්ග චිත්ත සමග එකවරම ලැබෙනවා. දැන් මේ தത്വයට දැනෙන්නට තරම් දියුණු වූ අවස්ථාවේදී අකල්හි සඳහන් කළ පරිදි සංස්කාර ධර්මයන් අතුරෙන් යම්කිසි සංස්කාරයක් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් අරමුණු කරමින් උපදිනවා මනෝද්වාරා වජ්ජනීයට අනුසුරුව පරිකර්මය උපචාරය, අනුලෝමය, ගෝත්‍ර භූ කියන සිත් හතරක් ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් වලින් එකක්. එය පරිකර්ම උපචාර අනුලෝම කියන මේ අවස්ථාව තුනේදී සංස්කාර ධර්මයක් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් අරමුණු කරමින් ඒ සිත් තුන පිළිවෙලින් එක සිතක් තුන් වරක් උපදින. ඒකයි එක පස්සේ එකක් වශයෙන් උපදින අතර හතරවැනි වරට ඒ සිතම ලැබෙනවා ගෝත්‍ර භූනාමය. එවිට එහි අරමුණ වන්නේ අර සංස්කාර ධර්මය නොවේ නිර්වාණය. නිර්වාණය අරමුණු කරමින් ඒ සිත උපදිනවා ගෝත්‍ර භූ සිතේ කියලා ඊට නම් කරන්නේ ප්‍රත්‍යඥ ගෝත්‍රය අභිධවණය කරන ලෝකෝත්තර ගෝත්‍රය නැත්නම් ආර්ය ගෝත්‍රය අභිවර්ධනය කරන සිත කියන තේරුමෙන් ගෝත්‍ර භූ කියන නම ඒ සිතට පාවිච්චි වදාළ ගෝත්‍ර ඒ සිත නිවන අරමුණු කළාට ඒ සිත නිසා සිදුවන ක්ලේශ ප්‍රහාණයක් නැහැ. එබැවින් ඊට නිර්වාණය දැක්කාය කියන තේරුම ඇති දස්සන කියන නම වදාරලා ඊට අනුකූලව උපදිනවා සෝතාපට්ටි මග්ග චිත්ත කියන ඒ සිත නිර්වාණය අරමුණු කරගන්න. අනේ ඒ සිත නිවන අරමුණු කරමින් ඉපදීම නිසා තමයි ditthi vichikiccha කියන අනුසය කෙලෙස් නැවත නූපදන ආකාරයෙන් දුරු වී යනවා. සංයෝජන වශයෙන් කියනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැවත නූපදන ආකාරයෙන් දුරු වෙනවා. අන්න ඒ අවස්ථාවේදී උපදනා වූ සෝතාපට්ටි මාර්ග චිත්ත කියන ඒ මාර්ග සිතේ හටගන්නා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග අට එකක් කොටගෙන දක්වනවා එය මාර්ගයයි කියන්නේ. ඒ තමයි මාර්ගය වන්නේ ලෝකෝත්තර මාර්ගය. ඒ ලෝකෝත්තර මාර්ගයට අන්තර්ගත ඒ අංග අතම එකවර උපදන අවස්ථාව වන්නේ පළමුවෙන්ම ඒ සෝවාන් මාර්ගසිත ලැබෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී මාර්ගසිතේ අරමුණ වන නිර්වාණය අරමුණු කරමිනුයි ඒ සිතයි ඒ චෛතසිකයි කියන සියල්ලම ලැබෙන්නේ. අරමුණු කරමින්. ඒ අරමුණු කිරීම නිසා තමයි මාර්ගසිතෙහි යෙදෙන සම්මා දිට්ඨි නාමයෙන් දැක්වෙන ප්‍රඥාව නිසා ඒ ප්‍රඥාවෙන් නිවන දකින්නේ ඒ ප්‍රඥාව නිසා දක්නා නිවන ඒ අනිත් චිත්තචෛතසික සියල්ලගේම අරමුණ ගන්න දැකීම නිසා තමයි නැවත නූපදන ආකාරයෙන් ඒ ක්ලේශ ධර්ම සංසිඳී යන්නේ නැත්නම් දුරු වී යන්නේ. ඒ කෙලෙස් නැවත උපදින්නේ නැහැ. නෑ පුනා ආගස් නැවත එන්නේ නැහැ. නැවත එන්නේ. දැන් අපේට නම් තරහව දින වේලාවට මෛත්‍රිය වඩලා තරහව දුරු කරගෙන ඉන්නවා. නමුත් නැවතත් ඒ තරහව ඇතුළු වෙනවනේ අපිට. නේ? අන්න ඒ වගේ දෙයක්. මේ සෝවාන් මාර්ගයේ නැතිකල කෙලෙස් ආපහු එන්නේ. එදා ඒ ජීවිතයේ නෙවෙයි ඊට පසු ජීවිතයකදී වුවත් නැවතේ సంతානෙ උපදින්නේ නැහැ. ඒක පුදුම බලයක්. ඒ පුදුම බලය කොහිද තිබුණේ? කියන්නට ඕනේ නිවන හිටිකුනේ කියලා. මේ නිවන නැමැති සත්‍යය දුටු හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇති වුනේ. නිර්වාණය දැක්ක හේතුවෙන් සිදුවෙච්ච සිත්තිලක් තියෙනවා. ඒකනේ සහ වස්ස දක්වන සම්පදාය. කයස්ස ධම්මා ජයිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුහපායේ හිත විත්තමුක්තෝ ච චාබිඛාමාන්‍ය භබ්බුකාතු ඉදම්පි සංගේ රතනම් පඤ්ඤං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ සහ වස්ස දස්සන සම්පදාය දස්සන සම්පත්තිය නිසා මොකද්ද මේ දස්සන සම්පත් නිවන දැකීම කියන මේ සම්පත මේ සිද්ධිය නිසයි මේ தත්ත්වය ඇති වෙන්නේ අනේ ලෝකෝත්තර මාර්ගය ලැබෙන අවස්ථාව තමයි උත්තර භාග ප්‍රතිපදාව. එතකොට මේ ආර්ය මාර්ගය කියන එක නියම වශයෙන්ම ආර්ය මාර්ගය වන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව වශයෙන් උපදනා වූ ලෝකෝත්තර සිතෙහි ලැබෙන සම්මාදිට්ඨිය ආදී කොට ඇති ඒ මාර්ගාංග ඒ තමයි ආර්ය මාර්ගය. නමුත් ඒ ආර්ය මාර්ගයට අන්තර්ගත වෙන ධර්ම ඊට పూర్වෙහි දියුණු කරන්නට දියුණු කරලයි අර தත්වයට පැමිණෙන්නට තිබෙන්නේ. ඒ දියුණු කිරීම තමයි සීල කීමෙන්, භාවනා කිරීමෙන්, වෙනත් අනිකුත් පින්කම් වල යෙදීමෙන් අප කරන්නේ. ඒ පූර්ව භාග ප්‍රතිපල. කාලය අපට සමාප්තයි. අද අපි පිටින් නවත්වමු. Thank you.